අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ගතමේ පංච ධම්මා භාවේ සබ්බා පංචාංගිකෝ සම්මා සමාධීති තී අවසර ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ භාවී තබ්බ නැත්නම් වැඩි යුතු ධර්ම පහක් මාතෘකා කරන වෙලාවේ දේශනා කරන්නේකට පොදු නම වශයෙන් වැඩි යුතු ධර්ම පහ මොනවද කියන ප්‍රශ්නට උත්තරයේ වශයෙන් පංචාංගිකෝ සම්මා සමාධිය. අංග පහකින් යුත් සමාධිය. ඉතින් ඒක භාවනා කරන කෙනෙකුගේ පැත්තෙන් බලනකොට ඒ කතාව සතර සතිපට්ඨානියත් එක්ක යම් ආකාරයකට සතර සමාන්තරව ගමන් කරන බව පේනවා. ඒ මොකද ඒ සමාධිය ඇතිවීම සඳහා යෝගාවචරයා තමංග මේ කය පාවිච්චි කිරීම තමයි මේ විස්මිත ක්‍රියාව සතිපට්ඨානෙ තියෙන්නේ. ඒකට අපි කියනවා කාය අනුපස්සනාව කියලා. මේ කය මේ වගේ භාවනා කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් තරම් උතුම් වස්තුවක් බව නැත්නම් මේ manussත්ත්ව පටිලාභයේ තියෙන වටිනාකම සර්වඥාන්සේ විතර කවුරක්වත් පෙන්ලා දෙලා නැහැ. ඒ මොකද මේ කයෙන් নানা ආකාර කාම ක්‍රීඩා, මේ කයෙන් নানা ආකාර රූපලාවන්‍ය, මේ කයෙන් নানা ආකාර ගුටි බැඳගෙන ගැනීම ආදී වශයෙන් ලෝකයේ විවිධ ශිල්ප පවතිද්දී මේ කය කාමයට සංසාරයට දුක් දෙවන ධර්මෝපේන මේ කය සංසාරයෙන් ගොඩ වෙන්නටත් ඉනිමගක් පාපිෂ්ණක් එලිපත්තක් කරගන්න හැටි තමයි මේ කායන ප්‍රශ්නාවෙන් බුදුහාමුදුරු පෙන්වන්නේ. මේක බුදුහාමුදුරු 15 වෙනි ඉස්සල දිව්‍යන්ගේ සුපිරි නිර්මාණයක් විදිහට කරපු නිසා කිසි කෙනෙකුට කය විශේෂයි විමර්ශන ඥානයක් යොදවන්න දේව නිර්මාණාගම් වල ඉඩක් නැහැ. මේක දෙයනාසේගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. එහෙම නැත්නම් සුපිරි නිර්මාණයක් විස්තර කරන්න බෑ. මේක තමයි බමුණු අදාන තිබුණෝ පිටර කට්ට. ਸਰවචනාංශී ඉපදුනේ ශාස්ත්‍රීය කුලයේ ඉනේ නිතරම කඩුව තියෙන. කැත් කුලය කියලා අපි සිංහලෙන් කියන්නේ කරන්නේම කපල බලන්නේ. මේ ශරීරේ පළවෙනි වතාවට කපල කොටලා බලලා මේක සත්‍ය අවබෝධ කිරීම සඳහා සතිපත්තහණේට වස්තු බීජය කරගන්න ਸਰවචන් වහන්සේගේ තිබුණු ඒ දැනුම මානවය තුළ එතෙක් තිබිච්ච දැනුමක් නෙමෙයි. ඊට පස්සේ මේ සමාධි භාවනා පැත්තෙන් බලනකොට මේ කය මුල් කරගෙන තමයි අපි කායානුපස්සනාවෙන් තමයි අපි සමත සමාධි විපස්සනා සමාධි කියන මේ මූලික සමාධිය ඇති කරගන්නේ. ඉතින් ඒකෙත් මේ කය මුල් කරගෙන කායානුපස්සනාව හරහා 14ක් ආකාරවලට මේකෙන් උපේන සමාධිය මේ ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන සම්මා සමාධිය වලට ගැණිලා නැහැ. ඒක සමාධි කියන මාතෘකාට ගොඩවීමක් එලිපැත්ත පෑගිල්ලක් විතරයි. ඒ නිසා කායानुපස්සන අපි භාවිත කරනවා හිත ඒකාග්‍ර කරගන්න සමාධියක් ඇති කරගන්න. එහෙම නැත්නම් මේ මාතෘකාට එළඹෙන්නේ. ඉතින් ඒකෙත් මේ මෑත කාලේ ඉනිසන්න වගේ වනේ වගේ තැනකින් හෙලිසක් වන්න හදන පණිවිඩය තමයි මේ කය මුල් කරගෙන සමත සමාධිය වගේම විපස්සනා සමාධියක් ඇති කරන්න පුළුවන්. කනමත්ත ඨිතික සමාධි කියලා ඒ ඒ ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති කරන සමාධිය. එහෙම නැත්නම් යත යත වාකායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානාති. යම් යම් ආකාරයකද කය පිහිట్లా තියෙන ඒ ඒ ආකාරයට අපි පාවිච්චි කරනවා. නිසා එකම ඉරියව්වේ එකම ආකාරය කියන එක තමයි සමතේට බර ක්‍රමය. විපස්සනාවේදී හැරුණු හැරුණු අතකස උලුවස්සා කියලා එනේ එන ඉරියව්වේ සමාධිය පවත්නවා. ඉතින් ඒක තාමත් තමයි ලාංකිකයට මේ ඉරියව්ව මාරු කරන ගමන් සමාධිය පවත්න්නේ කොහොමද? ශක්මන් කරන ගමන් සමාධියක් ගන්නෙ කොහොමද? ඉරියාපත සංදීයක සමාධිය ගන්නෙ කොහොමද කියලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ සම්පජඤ්ඤ භාවනාවේ සම්පජඤ්ඤ පබ්බයේ කියන මේ ඉරියාපත සංදිවලදී අර සමාධිය කඩා ගන්න නැතුව තියෙන එක. ඉතින් කාටවත් අමාරුයි හිතාගන්න මේ කායානුපස්සනාව යටතේ තියෙන කය දිහා බලන ක්‍රමයේ එකක් තමයි එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට මාරු වෙනකොට සංදීයේදී ඉරියාපත සංදීයේදී සතිය නොකැඩී පවත්වන්න පුළුවන් කියලා. ඉතින් යෝගාවචරය තර්ක කරනවා සතිය නොකැඩී පැවැත්වුවාට සමාධිය කැඩෙනව නේද කියලා. ඒ මොකද ඒගොල්ලෝ දන්නේ සමද සමාධිය විතරයි. ඉතින් ඔව් කියන්න වෙනවා. සමාධිය කැඩෙනවා. හැබැයි විපස්සනා සමාධිය කැඩෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගත්තා නම් ඒ යෝගාවචරය තුළ තියෙන මේ සෙල්ලක්කාර ගතිය කායानुපස්සනාවේදීම තේරුම් ගත්තොත් ඒ කියන්නේ ගినాපු ජම්මාන්තරගතව ගినాපු විවර්ෂණ නඹරුවක් තියෙන කෙනෙක්. අනික් කෙනාට ඉතින් කියලා දෙන්න වෙනවා. කමඨාන් සුද්ධ කරන්න වෙනවා. පරියන්කේ ඉන්නකොට ආනාපානි කරගෙන ඉන්නකොට කකුල රිදෙනවා තමයි. කකුල හිමීට අයි දිගාරිනවා. දිගාරින ගමන් බලන්න දිගාරුවට පස්සේ නැවතත් අර තිබුණු සමාධිය අපි සමාධි පැත්තක දාමුකෝ සතිය ගන්න පුළුවන්. ගන්න පුළුවන් නම් අර නැවතිල්ලේ හිමිහිට කකුල දික් කරනකොට වෙන ඒ ඉරියාපත සංදීයේදී සතිය කඩාගන්නේ නැතුව ගියා නම් ඔක තමයි සමාධිය කියලා කියන්නේ. ඊට පස්සේ මේ සමාධිය තුළින් ප්‍රීතිය පහළ වෙන අවස්ථාව තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා ඊට පස්සේ චිත්තානුභාව චිත්තානුපස්සනාද සූදානම් කිරීමක් තමයි චිත්ත සංඛාර පරිසංවේදී අසසිස්සාමිති සික්කති චිත්ත සංඛාර පරිසංවේදී පස්සසිස්සාමිති සික්කති කියලා තාම වේදනා පරිවේමයි මේක තියෙන්නේ වේදනාන පස්සනාව යට තමයි විස්තර කරන්නේ අර ප්‍රීතිය සහ සුඛය කියන වෙන ඕනේ පෙරලියක් ආවට මොන සද්දාවත් මොන වේදනාවක් මොන හිතවිල්ලාවක් සක්මණේදීන වම දකුණ වශයෙන් ඉරියව් වශයෙන් මම ජාම බේර ගන්නවා. පරියංකේ නම් ආනාපාන වශයෙන් පිම්බි මැකිලින් වශයෙන් ඉන්න ඉරියව් වශයෙන් ජාම බේර ගන්නවා කිව්වහම ඒ මොන හැලහැප්පිලි තිබුණත් කලබගෑනි තිබ්බත් ප්‍රීතිය මෝදු කරගන්න හැටි යෝගාචරය දැනගන්න. ඒ ප්‍රීතිය මෝදු කරගන්න සුළු ස්වරූපයෙන් මම අද භාවනා කරනවා කියලා ගියාම මොන කරදරය ආවත් යෝගාචරය අරමුණට ගියාම අරමුණේ සුඛය අරමුණු රසය බුද්ධ විදිනවා එයා දන්නවා එහෙන් මාළුව ගහනවා වගේ මාළු වතුරකට පොරේ ටිකක් දාපුවාම එහෙන් මාළුව ගහනවා මෙහෙන් මාළුව ගහනවා වගේ වේදනාව විල කරද කරන සද්ද විල කරද කරනවා හිතිල විල කරද කරනවා අතීතෙට දුවනවා අනාගතෙට දුවනවා ඔක්කොම සෙල්ලම් ඇස්සේ මූල කර්මස්ථානයේ ඉන්න වෙලාවේදී එයාට තේරෙනවා මේ කොච්චර මාළුව පොරි වලට ගැහුවත් මූල කර්මස්ථානේ නැති කරන්න බෑ ඉරියව නැති කරන්න බෑ මට තියෙන්නේ ඔය මොන්න දහංගට දැම්මත් ඉරියව් මත රඳාපවතිනවනම් ඉඳගෙන ඉන්නකොට ආනාපානිය මත රඳාපවතිනවනම් ශක්මන් ඉරියව්වේ ඉන්නකොට වම දකුණේ රඳාපවතිනවනම් ඒක සඳහා ගමන් කරන පතය මාර්ගය ප්‍රතිපදාව මොනම කෙනෙකුටත් වහන්න බෑ. ඒ නිසා ඕන කෙනෙකුට කියන්න ඕනේ කරදරයක් කරන්න කියලා. ලන්දේ තුනෙකුට පාස් ඇදපල්ලා කියලා කෑ ගහන. ඕන කෙනෙක් ලන්දේ කිනකුරු පාට දාපු දේ තමන් කරන දේ ඉරියව්වේ ඉන්නවා. එතකොට හරි ප්‍රීතිය ප්‍රමෝදයක් පහළ වෙනවා. එයාට ඊට පස්සේ ආය ද්වේෂයක් එන්නේ මේ සද්ද දැම්ම, වේදනාවක් දැම්ම, හිතිවිලි දැම්ම මං යන පාට අකුල් හෙළුවා කියලා. එයා දන්නවා පාල කොච්චර අකුල් හෙළුවත් මේ ගමන යන්න පුළුවන්. අන්න එතකොට තමයි මේ යෝගාවචරයට ඒ ඇති වෙන විශ්වාසය ඒ ඒ ඒ සමාධියේ ප්‍රීති භරණතා සත්සුඛ භරණතා කියලා මට්ටමට ගියාම ඒකත් මේ එක දිගට නිකන් චීස් කැල්ලක් වගේ තියෙන සමාධියක් නෙවෙයි. එනේන වෙලාවේ ජාම බේරන හැටි දන්න. ප්‍රීති සුඛ පහල කරන හැටි දන්නකොට යාට චිත්ත සංඛාර පටි පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස ශික්ෂාමිති සික්කති කියලා ඔන්න හිතේ රාගෙ මතුවෙනවා. මේ හොඳට භාවනාව යනවා. එතකොට මේ සද්ද වේදනා හිතවිල් නෙමෙයි දැකපු දෙයකට රාගෙ මතුවේ. ඕන සරාගං චිත්තම් පාලුණා කියලා දැනගත්තාම ඒක පරිේශණයට අමුද්‍රව්‍යයක් කරගන්න. ගියා. ඊට පස්සේ වීතරාගය පහට ඕන කම්මැලිකම නීරසකම එනවා. ආ ඒකත් මොල්ලටම දා ගන්නවා පරිේශණයක් කරනවා අමුද්‍රව්‍යයක් කරගන්න. ඊට පස්සේ දෝෂේ එනවා. නුරුස්නා ගති. ඊට පස්සේ ඒකත් ද්වේෂයට ද්වේෂ කරන්නේ නැතුව ඒකත් අමුද්‍රව්‍යයක් කරන යනකොට ද්වේෂෙ පහ වෙලා යනවා විිත දෝසං. එහෙම නැත්නම් මෛත්‍රී අදහස එනවා අනේ බුදුහාමුදුරුව අපට මොන තරම් දෙයක්ද මේ උගන්වන්නේ ගුරුහාමුදුරුව අපට මොන තරම් දෙයක්ද උගන්වන්නේ මේ ධර්මයේ කොච්චරක් වටිනවද කියලා ඒවට පුදුමාකාර ශ්‍රද්ධාදී මෛත්‍රී ආදී අදහස එනවා ඊට පස්සේ මෝහය හිතේනවා ඊට පස්සේ තීරෙන්න පටන් ගන්නවා මෙච්චර ලස්සන මේ පට බේරලා ආවත් ඉතී කිසිම විලිලැජ්ජාවක් නැහෙනේ මොන එන අදහසටත් රාග ద్వේෂ පහල කරනවා මනාවමනා පහල කරන එක අරින්න බෑ බලුවරිගේ උණපුරකේ හත් අවුරුද්දක් දැම්මත් ඇද අරින්න බෑ වගේ හිත අදින්නෙම මනාපෙට අමනාපෙට මගේ හිත කොච්චර මෝහජනකද මගේ හිත කොච්චර ඇබ්බැහි වලද තියෙන්නේ මට කියලා තියෙනවා ආත්මයක් මට මේක ආන්න මට්ටු කරන්න පුළුවන්ද කාගේ න්‍යාය පත්‍රයද මේ හිත දුවන්නේ කිව්වහම විශාල වශයෙන් තේරෙන පටන් ගන්නවා මේ මිනිස්සෙක් කිව්වහම මෝහ කන්දක් ගුලියක් මොනවා ආවත් එන දේෙන් කර්ම රැස් කරනවා ඊට පස්සේ වීත මෝහන් යනකොට තේරෙනවා යම් වෙලාවක ඔය කොච්චර එහෙම මෙහෙන් කරදර කරත් අර මුනේ හිත තියෙන වෙලාවේ මොහේ නැහැ මේ මොහි නැති ගතිය මේ නාහයි කෙලවර තියෙන්නේ දුරදිග ගිහිල්ලා නැහැ. ඒකට යන්න පුළුවන් කියලා මේ ආදී මේ හිතේ පෙරලි කොට චිත්ත සංඛාර කියලා කියනවා. ඒ චිත්ත සංඛාර සංසිඳෙන්නේ ඒව පරිේශන කෙරුවොත් පමණයි. ආර්ය පරිේශන දාපු ගමන් සංසිඳෙනවා. කලබල වුණොත් මනාපමනා පාල වුණොත් මීයක් කඩන්න ගිය මනුස්සයාගේ ඔළුව වටේ මීමැස්ස කරකෙන්න වගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙලා යනවා. එන රාගෙ දෙගුණ දෙගුණ වෙනවා. එන ද්වේෂය දෙගුණ තෙගුණ වෙනවා. මෝහය දෙගුණ තෙගුණ වෙනවා. මොකද යෝගාවචරයකට මූණට කඩාපනිනවා. මූණට කඩාපනිනවා වෙනුවට එනේන දේ මාලයකට මල් ලැබුණා නෙවෙයි වගේ එනේන මල රාග මල, ද්වේෂ මල, මෝහ මල අර නූලටම අමුණඟ නමුණඟ යනකොට ලස්සන මල් මාලයක් වෙනවා. මේ මල් මාල ඇමිනීම හරහා මේ චිත්ත සංස්කාර සංසිද්ධියක් ඇති වෙනවා හරියටම ආස්වාසේ දිහා ප්‍රශ්වාසයේ දිහා ඒක ආණ්ඩු මට්ටු කරන බලාන හිටියේ ඒක සංසිඳන යම්සේද ඒකට කඩාපනින් නැතුව ඒක පිටිපස්සේ අඹාගෙන දුවන්නේ නැතුව හිටපන් සංසිඳන යම්සේද ඒක රූප ධර්මයක් දැන් මේ හිතට එන හොල්මන් ආකල්ප යෝජනා චෝදනා අදිෂ්ඨාන ප්‍රාර්ථනා සේරම ඔය මොන තාලෙන් ආවත් ඒක දිහා හොඳට බලාන හිටියොත් මේ හිතේ හොල්මන් කියලා ඒ හොල්මන් වලට මොනවක්වත් වෙන්න බෑ සංසිඳනවා ඒකට කියනවා සතිපට්ඨාන සූත්‍රයට වැඩි එක ගිරිමානන්දේ ආනාපාන සති සූත්‍රයේ තියෙන්නේ පස්සම්බයං චිත්ත සංඛාරං හිතේ සංස්කාර සංසිඳුවමින් සංසිඳුවමින්. ඒක තමයි මේ චිත්තාන වේදනානුපස්සනාවේ අවසාන පුරුක. ඊට පස්සේ වේ චිත්තානුපසතරණි චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. චිත්ත පරිසංවේදී පසසිසාමිති සික්කති මේ හිත කියන්නේ මොන තරම් චපල දෙයක්ද හිත කියන්නේ මොන තරම් ෂට දෙයක්ද? හිත කියන්නේ මොන තරම් මායාවී දෙයක්ද? එන ඕන දෙයක් අරගෙන අවුල් කරගෙන කඹගාලේ පැටලිච්ච හිවලෙක් වගේ අනාගණ්ඩ දෙන්නේගේ වෙනසක් නැති තරම් මේ හිත ලහු පරිවර්තකයි. ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒකට උපමාවක්වත් දෙන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ ලස්සන උපමා දෙන්න දන්න කාව්‍යකාරයෙක් සාහිත්‍යධාරයෙක් ලෝකේ නැහැ. උන්වහන්සේ කියන මේ හිතට මේ හිත මේ තරම් සීක්‍රෙන් ලහු පරිවර්තක වෙන හිත අල්ලන්නේ මෙතෙක් කල මම මේ මගේ හිත නරක වුණා මගේ හිත සමාධිගත වුණා මගේ හිත සතිමත් වුණා මගේ හිත දියුණු වුණා මගේ හිත පිටු වුණා කියන්නේ හරියට ඒක මේ ඉස්කිරිඤ්ඤ මුරුක් වගේ අල්ලන්න පුළුවන් එකක් කියලා වගේ හිතන්නේ මෙතෙන් ඩාට පස්සේ වෙනවා ඉස්කිරිඤ්ඤත් නැහැ මුරුක්කුත් නැහැ පාම් පිටි ටිකක් වගේ අල්ලනකොට චුරුපහින එකක් මේක විතර සීක්‍රපින යතන එකක් නෑ. බුදුජානනාථ ඉන්න කාලෙම සංඝයාන්සේ හම්බෙච්ච වෙලාවක බුදුජානනාථේ අහනවා භික්ෂුන් වහන්සේලාගේ මහානිමේ චර්ණ චිත්‍රේ නම් චිත්‍රේ උඹලා දැකලා තියෙනවද කියලා. ඉතින් අපි නරක වෙලාවට යහඳුගෙන ඔව් කියලා කිව්වේ නැත්නම් අඩු ගන්න අටුවාචාරින් වහන්සේවත් ලියලා කියලා ලියාවේ. මොකද්ද මේ චර්ණ චිත්‍රය කියන්නේ? මොකද අපි දන්නේ නැහැ දැන්. ඒකට විස්තර දීලා නැහැ. අපිට දැන් චලන චිත්‍රය තියෙනවානේ. චිත්‍රපටි. ඉතින් ඒ වගේ එකක් වෙන්න ඇති. තියෙන්න ඇති. ඕ මං හිතන්නේ රූකඩ නැටමක් වගේ එකක් වෙන්න ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවට පස්සේ සංඝයා කියන ඔව් කියලා බුදුරජාණන් කියනවා මේ චරණ චිත්‍රයටත් වඩා හිත චිත්‍රතරයි කිය. චරණ චිත්‍රයත් හදන්නේ හිතෙන්. ඒක හදන හිත ඊටත් විචිත්‍රයි චිත්‍රතරයි. ඉතින් චිත්ත කියන වචනේ අමුතු වචනයක් දෙනවා විචිත්‍රයි චිත්‍රතරයි. එච්චර ලස් වේගයෙන් වෙනස් වෙන දෙයක් ඇත්තේ නැහැ. ඉතින් චිත්ත සංඛාර පසම්බයන් චිත්ත සංඛාරම් පස්සේ චිත්ත පරිසංවේදී කියලා කියන්නේ තීරෙන්ට පටන් අර ගන්නවා මේ රූකඩ නාඩගම යනකොට උඩ ඉන්න මිනිස්සු ඒක හොල්ලන හැටි. රූකඩේ හොල්ලනවා හැබැයි මේ කළු තිරයට පිට සාපේක්ෂව කළු නූල් පේන්නේ නැති නිසා රූකඩේ කතා කරනවා වගේ පේන. ඉතින් අපි ඒක තමයි මේ රූකඩ නටනවා බලන්න යන්නේ. කවදා හරි දැක්කොත් හිතන්න මේ රූකඩේට පණ නැහැ. කතා කරන්නේ අර උඩ ඉන්න බීපු යක්ෂයා. අපිට පේන්නේ රූකඩේ කතා කරනවා. ඉතින් අපි හිතනවා රූකඩේ නටනවා, රූකඩේ සින්දු කියනවා, අර උඩ ඉන්න අට්ටාලේ උඩ එකෙක්. ඒක හුත්තටම බීලා ඉන්නේ. ඌ අර කියන සින්දු ටික තමයි අපිට ඇහෙන රූකඩේට. රූකඩේ අත හොල්ලනවා ලස්සනට. ඉතින් අපිට ඒක පේනවා මේ විසන්තර රජු රේනවා, දිස දන් දෙනවා, මා අඟුලි මාල එනවා, ඊට කහනවා. ලස්සන දෙල්ලන් ටිකක් තියෙනවා. කවදා හරි දැක්කොත් අර උඩ ඉන්න යක්ෂයා බීලා ගහ ගන්න එක මේ රූකඩ දර්ශනේ බලන්න බැරුව යනවනේ. ඊට පස්සේ රූකඩ දර්ශනයේ තියෙන රූකඩ ගතිය නැති වෙනවනේ. ඒ වගේ යම් දවසක මේ හිත මේ අපේ රූප නලවන හැටි ආශ්‍රත් ප්‍රසවාසයේ නාලවන හැටි වම දකුණ නාලවන හැටි අරයමියා නාලවන හැටි ඒ පටවිය ආපෝ තේයොත් එක්ක මේ নানা ආකාර අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වමින් කරගෙන යන මේ ගේම දැක්කනම් තේරෙන පටන් අර ගන්නවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මේ සියල්ලම මනස පූර්වාංගම කරගෙන යන වැඩක් තියෙනවා මනස ශ්‍රේෂ්ඨයි ඒ විතරක් මේ සියල්ල මනෝමයයි කියලා මට මේ ආස්වාදය හොඳට පේනවායි කිව්වත් අනේ නොදකින් කිව්වත් දෙකම හිත විතරයි. ආනාපානේ දන්නෙත් නෑ මම හොඳයි කියලා බැලුවද නරකයි කියලා බැලුවද කියලා. ආනාපානේ දන්නෙත් නෑ මේක ගොරෝසුට මේ මනුස්සයා දැක්කද සියුම දැක්කද කියලා. මොකද ආනාපානේ ඔක්කොම තියෙනවා. අපි දකින්නේ දකින්න ඕනේ ටික විතරයි. ඒ මනස විසින් මේක පෙරලා තමයි ගන්න. ඒක නිසා මේ මනසේ ක්‍රියාකාරකම් දකිනකොට යට තේරෙන එක ක්‍රියාත්මක වෙන්නේ රූපහරහා. අඹ දැල්ලක් හෙල්ලෙනකොට තමයි අපි දන්නේ හුලන් තියනවා කියලා. නැත්නම් අපි දන්නේ හුලන් තියනවායි. ඒ හුලන් වගේ මානසික ක්‍රියාකාරකම් අනුව රූපණේ වෙනදී ඉද්දෙන දේ තමයි රූපේ කියන්නේ. ඉතින් අපි මෙතෙක් කල රූපය අල්ලගෙන තමයි භාවනා පටන් ගත්තේ. කායනුපස්සනාව. වේදනානුපස්සනාව ඉක්මල චිත්තානුපස්සනාවට ගියාට පස්සේ රූකඩේ උඩ නටවන මිනිහා පේන්න පටන් අර ගන්නවා. එතකොට පේනවා මේ රූකඩ දර්ශනය කියන්නේ මේ මුළු ගේමෙන් බොහොම පොඩි කොටසක්. වැඩ කෑල්ල තියෙන්නේ රූකඩේ නටවනේ කාතේ රූකඩේ නටවනේ කාලනක කිසිම බුද්ධ ආගමක් නැහැ. ඌ හොඳටම බීලා සල්ලි වලට වැඩ කරන්නේ. ඉතින් එක දවසක් මේ මාර දුවර තුන් දෙනා පරද්දන රූකඩ දර්ශනයක් පෙන්වනවා. බුදුචාන් වහන්සේ ගහක් මුලට එලා මෙහෙම කරගෙන ඉන්නවා. තන්න අරති ළඟ තුන් දෙනා නටනවා. ඒ ජවනිකාව වෙලා ඊගාව ජවනිකාට ගිහිල්ලා පටන් අර ගන්න වෙලාවේදී මිනිස්සු ගල් ගහන්න පටන් ගත්තා. බලනකොට අර උඩ ඉන්න කාට වැරදිලා බුදුහාමුදුරුවෝ සිවුරු කොන දෙක අල්ලගෙන නටනවලු. තණ්හා මෙහෙම කරගෙන ඉන්නවලු ගහක් මුලට වෙලා. ඉතින් දැන් රූපදී අප්සෙට් වෙන්නේ. බුදුහාමුදුරුවෝ නටනවලු මෙහෙම මෙහෙම කළා. මම ඕක ඇවිල්ලා ගෙදර කියලා අම්මට කියලා අම්මවට බැන්න උද්දටම තෝ පව් කරගන්න ඕව කතා කරලා කියලා. ඒ වුණාට මට හරි ජොලියක් තියෙනවා කියලා. ඒ රූකඩ බලන්න කියලා අපි බලන්නේ අර උඩ ඉන්න පිස්සු යකාගේ නාඩගම. ඒකල මේ රූකඩ වලටත් වඳිනවා අපි. අනේ බුදුහාමුදුරුවෝ ගහක් මොහොතලා මෙහෙම කරගෙන ඉන්නවා. තණ්හා රතිය නගන හටනවා. ඉතින් බලනකොට නූල් පොට වැරදුනොත් පොඩ්ඩක් වයර් මාරු වුණොත් අපි කොතන පිස්සන් කොටුට යයිද දන්නේ පොඩ්ඩ වයර් මාරුනොත් අපිට කියාවි කැන්සර් කියලා. පොඩ්ඩක් වයර් මාරුනොත් අපිට කියාවි ආතරයිටිස් කියලා. ඉවරයි. ඊට එදාට මෙහෙ මේ පෙන්කෙලි මොකක්වත් නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම උඹේ මොලේ විශේෂීකරණ වෙන අර්බුදයක් තියෙනවා. තාම මාස දෙකයි කල් තියෙන්නේ. ඕක මැරනවා කියලා. ඒ දයින් පස්සේ මොකද වෙන්නේ බලන්න. අපිට මේ නාඩගම් බලන්න පුළුවන්ද බලන්න. අපිට මේ මේ අනාගත සැලසුම් ගෙවල් හදන්න ආච්චිට ගෙවල් හදන්න කල්පනා වෙයිද කියලා බලන්න. එදාට ඔක්කොම ඉවරයි. ওই වයර් මාරු වෙනකන් අපි මේ නටන නාඩගම කවදා හෝ මාරය ඇවිල්ලා ටෙලිග්‍රෑම් එක ආපු දවසේ ඇවිල්ලා බාර දුන්න දවසේ ලෑස්තියන් කියලා කතා දෙකක් නැන්නේ පස්සේ නම් හෙටේ නම් පගාවක් බීලා බේරන්න 18 තන්නේ නටන්න 64 මායන් දාන්න බෑ උන්දත් එක්ක උන්ද විතරයි හරියටම වෙලාවට වැඩ කරන කෙනා එදාට යන්නේ කයි තියෙන්නේ මේ සියල්ලම මේ මනසෙන් සිටු වෙද්දී ඒක දක්නාසුරුව මනස දිහා බලන මිනිස්සයත් නැත්නම් මේ මනස මගේ කියාගෙන බලන එකත් අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. මේ මනසේ හැටි මනසේ මායාව දක්නාසුරුව බලනද පීතිපරණතා සම්මා සමාධිය තියෙනවා. මනසේ මායාව දකින්න සුඛපරණතා සම්මා සමාධිය තියෙනවා. ඉතින් කවුරු හරි හිතුවොත් මේ පීචපරණතා සුඛපරණදාපන්ටබට ආපුවාම මනසේ මායා නැති වෙයි කියලා ඒක ඉතින් තද්ද බල අවිද්‍යාව. මේ දෙකම තියෙද්දිත් මනස විලි ලැජ්ජ නැතුව ෂටගති, මායාවී ගති, වංචනික ගති පහනවා. ඊට පස්සේ ඒක දක්නාසුලුව මේ මනසට ඇති වෙන්න නටන්න පිටියේ දීලා එයා නටන නටන පදේ දිහා බලන්නේ ඒ පද අනුම ප්‍රමෝද පහල කරන්න නෙවෙයි මෙයා මොන තරම් මගේ සුභ සිද්ධියට විරුද්ධව කටයුතු කරනවද කවම කවදාකවත් මේ මනස සුභ සිද්ධිය කියලා මිනිස්සෙගේ නිවනට කිසිම දවසක උදව් කරව බවක් කවමදාකවත් පොතක සඳහන් වෙලා නැහැ. මනස වැඩ කරන්නේ තණ්හාමාන දිට්ටි වඩන්න පමණයි. සාමාන්‍යයෙන් කියනනම් අපි ලව જાතිය බෝ කරවන්න විතරයි. අපේ මේක යන්ත්‍රයක්. මේ යන්ත්‍රය හරහා ජාතිය බෝ කිරීම සඳහා තමයි මෙයා හැදිලා තියෙන්නේ. ඊට අමතරව පොඩි සැලකිල්ලක් තියෙනවා ආරක්ෂාව පිළිබඳව. ඉතින් ඔය දෙකට තමයි මේ නටද්දී පුත්‍රජානන් වහන්සේ ඒ ජාතිය බෝ කිරීම සඳහා ගත්ත මේ ශරීරයත් ඒක සඳහා අපි නාසනුවෙන් ඇදගෙන යන මීහරකෙක් වගේ කාමෙටම පහින්දන පහින්දවන හිතත් අරමුණක් කරන හැටි සතිපට්ඨානට අරමුණක් කරලා ඒක දිහා බලන්ඩ ඒ මනසම යොදවන එක හොරෙක් කල්ලන්ඩ හොරෙක් තහන වගේ වැඩක්. ඒ නිසා චිත්තානුපස්සනාවේදී හිතන්න එපා කවුරු හරි මේ අමාරුම උපයා ගන්නාලද පීති පරණතා තරම් සමාධියක් තියෙන වෙලාවක එනතන් සුඛ පරණතා තනං සමාධියක් තියෙන වෙලාවෙ මේක රාගෙ මතුවෙන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. ද්වේෂෙ මතුවෙන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. මෝහෙ මතුවෙන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. ඒක මතුවෙන්නේ නැත්නම් අපිට යගේ රංගන බලලා මේ රූකඩේ කවුද නටවන එක මොකಾದ කියලා අල්ලන්න හම්බ වෙන්නේ ඒ ඔක්කොම සමාධි තියෙද්දි මේ හිතේ ඔය ඔය ගොඩ දාපු මාළුවෙක් වගේ පුදුමාකාර රංගන වගේක් කරනවා. ඒ රංගන මෙයාගේ මායාව දැක ගන්නාසුලුව ප්‍රෝඩාව දැක ගන්නාසුලුව බලන බැල්මට යෝනිසමනස්කාරය කියනවා. ඒ රංගනේට යට වෙලා මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන එකනට අයෝනිසමනස්කාරය කියනවා. ඒ ඒ කෙනාගේ දර්ශනයට අසප්පුරුෂයි කියලා කියනවා. අසත් ධර්මය කියලා කියනවා. මනසට සෙල්ලම් කරන්න ඇරලා මනසේ හැම ඉරියව්වක්ම ඉරියාපත සංදියක්ම රංගනයක්ම මායාවක්ම මුසා මුලාවක්ම දැක ගන්නාසුළු විදියට බලන කෙනාට පේන්නේ Tamange මනස නෙවෙයි මානව මනස. එහාට මේ පේන දර්ශනය තුලින් ඕනම කෙනෙකුගේ මනසක් කියවන්න පුළුවන්. ඒක නිසා මේ චිත්ත මේ පරියේ ඥානයේ කිනතන් චිත්ත පරණතා සමාධියේදී මේ Tamange මනස කොයිතරම් දුරට තේරුම් ගත්තද ඒ තරමටම අනිත් එක්කන නටාගෙන එනකොට ඔය යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා ඈත තියා කියන්න පුළුවන්. විපස්සනාවෙන් කියන්නත් පුළුවන් අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන න්‍යායට. සමත ක්‍රමයේදී තියෙනටත් වඩා එහාට ගිය පෙර කරන ලද කර්ම ශක්තිය අනුව චේතෝපදී ඥානෙ පහළ වෙච්චාම අනික් කෙනාගේ හිතේ මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක චේතෝපදී ඥානෙ ලැබු අනුව අනුගේ හිත කියවන දේ පෙර කරන ලද කර්ම මේ පාරමිතා ශක්තිය අනුව සිදුවෙන දෙයක්. නමුත් මේ විපස්සනා වශයෙන් තේරෙන එක නම් කොයි ආර්යයන් වහන්සේටත් පහු කරගෙන යන්න වෙනවා. අන්නේ පහු කරගෙන යන වෙලාවේදී අර ඉස්ලකීත සදෝස, වීත දෝස, සමෝහ, වීත මුංහ, සරාග, විතරාග දකිනා වගේ සංකිට්තං වාචිත්තං වික්කිට්තං වාචිත්තං කියලා කොච්චර උනන්දු වෙලා භාවනා කරත් වරකේ හිත සම්පූර්ණ නිදිමතට වැටෙන වෙලාවක් එහෙම නැත්නම් සීතල වෙලා අයිස් කා අයිස් කා පෙට්ටියකට දාපු බටර් ටිකක් ගුලි වෙලා බටර් පෙත්ත පාන් පෙත්ත ගාන්න බැරි තරම් ගල් වෙන්නා වගේ අපේ හිත ගල් වෙන වෙලාවක් එනවා. ඒකට යෝගාවචර දැනගන්න ඕනේ මේක මේ සංකීර්ත හිත. මේකට ලීන වෙනවයි කියලා කියනවා. විකීත හිත කියලා කියන්නේ සම්පූර්ණ වුණු වෙලා බටර් අල්ලන්න බැරි තරම් අතිවැක් කරන තරමට ගෑවිලා ගියාම හිත නන්නත්තරයි දෝත බදලා පුවක් කිත්තක් කරන ගලිය ගැහුවොත් ඒක සීසීකට යන්නේ. ආන්නේ වගේ හිත විකීප්ත වෙනවා. ඉතින් කවුරු හරි හිටියොත් එහෙම මේ මට මෙච්චර සමාධියක් තිබුණ එකේ දැන් හිත සංකීර්ත වෙන්නත් බෑ විකීර්ත වෙන්නත් බෑ කියලා ඉතින් මේ යෝගාවචරය සංකීර්තකම විකීර්තකම කරන අභියෝගයක් බාටපත් වෙනවා. නමුත් චේතෝපරිඥාණයට උත්සාහ කරන කෙනා චිත්තානුපස්සනා කරන කෙනා විපස්සනා වශයෙන් හිතේ රංගන විවිධ හැඩතල 18 සම්නි බලන් හදන කෙනාට පේනවා ඉතින් මමම මගේ හිත සමාධියකින් යුක්ත වේක විදියකට මේ සංක්ෂිප්ත සංකීර්ත වෙන හැටි සහ විකීර්ත වෙන හැටි දකින්ද බැරි නම් පරතෝ සංකල්පයට අනුව ඒ මේ කයින් ඇති වැඩක් නැහැ මේ හිතින් වැඩ අරගන්නේ නැහැ තාම මේ හිත තාම සාපෝක විකුණපු නැති විදුරු පෙට්ටියක තියෙන බඩුවක් වගේ වැඩ ගත්තයි කියලා කියන්නේ යා සංකීර්ත වෙනකොට විකීර්ත වෙනකොට ආ මේ සංකීර්ත හිතේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි වික්ෂිප්ත වෙනකොට මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා. අන්න ඒ දේ අනුන්ගේ දෙයක් දැක්කා වාගේ කමඨහන් වාර්තාවට ඇතුල් කරන්න පුළුවන් නම් එයා චිත්තානුපස්සනාව එහෙම නැත්නම් මේ චේතෝපරිය ඥානයට අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කරන කෙනෙක්. ඒ නිසා එයා හැම වෙලාවෙම වික්ෂිප්ත වුණා සංකීර්ණ වුණත් දෙකෙන් එකටවත් විශේෂ රුචිකත්වයක් දක්වන්නේ නැහැ. හිත උඟක් ඇවිස්සුණයි කියනට සතුට වෙන්නේත් නැහැ. ඇකිලුණයි කියලා සතුට වෙන්නේ නැහැ. මොකද මේ දෙක කාශී දෙපැත්ත වගේ. මේ දෙන්නට දෙන්න නැතුව ඉන්න බෑ. ඒක නිසා ඒ එන දේවල් නිරීක්ෂණය කරන්ඩ මොන තරම් යෝනිසමනස්කාරයක් ඕනද? මොන තරම් Taman කිරීම විවේචනාත්මකව බලන්න ඕනේද මොන තරම්ම මේ හම්බ වෙන හම්බ වෙන අවස්ථාවේ සාධනීයව මේක චක්‍රීකරණය කරන්න ඕනද කියලා බැලුවොත් ඒ කෙනා අනිකුත් ලෝකයේත් එක්ක බලනකොට සම්පූර්ණ වෙනස් ආකල්ප සහිත කෙනෙක් ඒකයි බුදුජානකසේ සඳහන් කරන්නේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභින්නම් පච්චවේක්කතබ්බං මම අනික් අය වගේ නෙවෙයි මම ඥානවන්තෝ මගේ සිටින හිතේ පෙරලි සියල්ලම ප්‍රතිවේක්ෂා කරනවා ඒක නිසා පශ්චාත්තාප වීමත උදම්මැනීම තියෙනවා ඒකට ඉස්සර කරන්න දෙන්නේ නැතුව ලදලද අවස්ථාවේ හිතක හැටි මෙහිමයි. ඒක මට කොහොමඩක්වත් ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේ කරන්න බැරි බව දැනගන්න එක පාර්ශවයක් තමයි වේදනා ආණ්ඩු මට්ටු කරන්න බෑ, රූප ආණ්ඩු මට්ටු කරන්න බෑ, හිත ආණ්ඩු මට්ටු කරන්නත් බෑ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ මට තියෙන්නේ නොසන්ඩාල නොකැමනා දාවතුරා පට්ටබඳුරු ආණ්ඩු මට්ටු කරන්න බැරි හිතක් කියන එක පශ්චාත්තාවයක් කියලා. වැරදිල්ලක් කියලා. උන්දට නිවනක් හම්බ වෙන්නේ නැහැ. ඒකනම් සත්‍යක බාරලන්න එකයි තියෙන්නේ. ඉතින් අද තියෙන ශිල්ප දිහා බලන්න අද තියෙන කාම්භෝගී සම්පත්‍ය දිහා බලන්න බොත්තමත් අදගල බබණින් සියලු සැප ලබා ගන්න පුළුවන් අත මිට කාශපණං හොඳ හැටි තියෙනවනම් හිතගෙන මම දිවි ලෝකෙම වන්නම් කියලා තමයි අපිට උගන්වන්නේ පන්ති කාමරවල බුදුරජාණන් කියන ලද්ද වටම්ම මේ හිත කෙරුවොප්පාහාර වසුරු වැඩක් විතරයි කරන්නේ ඕකට මොන සැප දුන්නත් හොඳ කුලී හේවායෙකුට හොඳ කැපෙන කඩුවක් දුන්නා වගේ. ඌට නෑ අම්මා අප්පා ගතිය. ඌ නෑ කාටද වැඩ කරන්න කියලා ගාන ඌ කුලී හේවායි. ආන්නේ වගේ තමයි අද විද්‍යාවට වෙලා තියෙන්නේ. මේ හදන හැම සූක්ෂම යන්ත්‍රයක්ම දීලා තියෙන්නේ අමණයන්ට, මරියන්ට, මෝඩයන්ට. දිනුවට පස්සේ උන්ගෙන් කොයිද හොඳක් වෙන්නේ? උන් මේ පරිසරයේ කෙලෙසෙනවා. උන් මේ පෘථිවිතලයේ රත් කරනවා. ඒ කොච්චර පෘථිවිතලයේ රත් වුණත් පරිසරයේ කෙලෙසවත් යෝගාවචරය තමන්ගේ හිතේ පෙරලි බලාගන්න ඒකෙන් බාධාවක් කැළම නැත මොන්න જાතින් පරිසරයේ කෙලෙසිලා තිබ්බත් මගේ හිත වික්ෂිප්ත වෙන හැටි සංකීර්ත වෙන හැටි තමන්ට දැනගන්න පුළුවන් ඉතින් භාවනා කරනකොට මුලින්ම වෙන්නේ වික්ෂිප්ත වෙන එක හිත හිටින්නේ නැහැ අරමුණේ හිත හිටින්නේ නැහැ ගෙම්බෝ එකතු කරනවා කියලා අහට එක එක එකතු කරනකොට දෙන්නෙප්පයි ගෙම්බෝ අල්ලන්න බෑ ලාහට ඒ වගේම කූඩල්ල තියන්න බෑ කොට්ටේ උඩ දාපු ගමන් පෙරලෙන. ඉතින් හුඟව දෙනෙක් යෝගාචර මැරෙන්න හදනවා. අයියෝ මට භාවනා කරන්න බෑ. මං දන්න තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ බබාලා දීග දීලා ඉවර වුණාට පස්සේ හිත තැම්පත් වෙච්ච දවසක මාත් වෙනවා භාවනා කරන්න කියලා. හොඳයි. හරි ෂෝක් එහෙම ඉතින් ඉඳපු ගාම හිත තැම්පත් වෙනවා නා. ඉතින් එහෙමනම් එතකොට ඉතින් මැරිලා තමයි තැම්පත් කරන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒතියේදී භද්‍ර යවුවනේ කලුකෙස්ටිබියේදී ජීවිතේ ප්‍රථම යාමේ භාවනා කරන මිනිස්සු දැකපුවාම මට පත්කඩේ දාලා වඳින්න හිතෙනවා මොන ආශ්චර්යයක්ද මේක කියලා. මේ තරම්ම කාමෙට අම්මා අප්පා තේරෙන්නේ නැති අසාධාරණකම් කරන මේ ලෝකයේ කවුරු හරි මේ කරන ප්‍රයත්නයක වටිනාකම එයාට හම් වෙන්නේ ඉස්සල වික්ෂිප්ත හිත තමයි. හිත කොහොමඩක්වත් තිබ්බ දැන හිතින්නේ නැහැ. නමුත් එයාට තේරුම් ගන්න එදා මම ඉඳ ගන්නකොටම ඉස්සල්ලාම ඇවිල්ලා භාවනාවේ. සක්මන් කරනකොට හිත වික්ෂිප්ත වුණා. මේ වික්ෂිප්තං වා චිත්තං කියලා මේ චිත්තානුපස්සනා බව දැනගන්න අවුරුදු කීයක් ඇයි? මේ වික්ෂිප්ත මනස කියලා චිත්තානුපස්සනා කොට දක් හම්මුනේ බරසාන්ද්‍ර ආහාරයක් අමල පොඩි දරුවෙකුට කා ගන්න බෑනේ. ඒ වගේ තමයි මේක බරපතල වැඩි. නමුත් අහක දාන්න එපා. කවදා හරි තේරෙයි මේ පීචිපරණතා සුඛපරණතා ක්‍රමයට බැලුවොත් භවනාදියා පටන් ගන්නකොටවත් මට චිත්තානුපස්සනා තිබිලා තියෙන මට දරා ගන්න බැරි වෙලා තියෙනවා මට හිතා ගන්න බැරිලා තියෙනවා මං හිතුවා ඒක වැරදිලක් කියලා ඊට පස්සේ ටික දවසක් කොහොම හරි ආනාපාන සති සක්මන් බලන ඕන් නිදිමත එනවා සංකීර්ණ හිත එනවා හිතා ගන්න බෑ විනාඩි 10 15 කොයි තුත්තු කුඩි ගියක් දන්නේ ඉඳපු ගමන් හිත උණ්ඩක් කාලා ගැසිලා ආයෙ භාවනාවට වැඩ එතකොට කියනවා මම මේ වෙලාවේ මොනවා කරත් දන්නේ මොනවා වුණාද දන්නේ නැහැ. ඉතින් සමහර කෙන යකා ගහලායි කියනවා, සමහර කෙන කලු කුමාර දිෂ්ටි ඇහිල්ලයි කියලා, සමහර කෙන භූත දෝෂ කියලා, සමහර කෙන මේ ධාතු මනසිකාරය වෙනුවට වෙන වෙන දෝෂ දාගෙන මේ භාවනා ලෝකෙ විස්සම් කොටුවක්. භාවනා කරන්න ගියාට පස්සේ එන හැම දෙයකම මේගොල්ල මේ අනම්මනම් බබාගේ භාෂාවෙන් නම් අනම් දාන්නේ. දැම්මට මොකද වෙන්නේ මේ හිත වික්ෂිප්ත සංකීර්ත දෙක අතර පටලෙන දෙයයි. යෝගාවචරයට ඒක අනුන්ගේ දෙයක් වගේ බලන්න බැරි නිසා සංකීර්ත වෙනකොට අඬනවා. වික්ෂිප්ත වෙනකොට අඬනවා. ඒක හරියට ස්ථිර නিত্য සුඛ සුබ අවස්ථාවල් කිය. මේ වහා වෙනස් වෙන සුළු බව දැනගන්න ඒක සාමාන්‍ය වචනෙන් කියනවා අනාගාමි මට්ටමටවත් යන්න ඕනේ කියලා කෙනෙකුට මේ වෙන හොල්මන දැක ගන්න. දැකගෙන ඒක ධර්මානුකූලව කියන්නේ. එකක්වත් ධර්මයෙන් පිට නැහැ. පොච්චර කෙලසිලයි කියනවා කිව්වත් ඒකට නමක් තියෙනවා. ඒක අඳුරගෙන තියෙනවා බුදුහාමුදුරුවෝ. නමුත් ආධුනික යෝගාවචරය කවදාකවත් ලැස්ති නැහැ. මේ වගේ ගැඹුරු දේවල් කියලා හිතන්නේ යාට හිතන මේ භූත දෝෂයක් ඇවිල්ලා. එහෙම නැත්නම් මගේ දේ සත්‍ය කැඩිලා. එහෙම නැත්නම් මේ සමාධිය නැහැ. නැත්නම් මගේ සීලය කැඩිලා. ඉතින් අර දේවල් බැහැර කරන්න හදනවා. ඒ සැර බර්ෂක වැඩි නිසා. ඒක දිරව ගන්න අමාරු නිසා. මුත් කර ඉතින් ඒතියෙදි කරන මිනිහට විතරනේ මේක ගමනේ තියෙන ගමනක් තියෙන්නේ. එහෙම නැත්නම් දියුණුවක් තියෙන ප්‍රගතියක් තියෙන. නිසා භාවනා ලෝකෙට පෙළඹෙන ගාන 100යි නම් මේ මට්ටමට එනකොට එකෙක් ඉතුරුලා ඉඳිත් ඇති. 99%ක්ම හැලෙනවා. මොකද ඔක්කොටම ඕනේ හදිසි ප්‍රතිපල. ක්ෂණික ඉන්දියාප්ප. ඉක්මන් පොල් කිරි. පැකට් එක ගෙනාවම පොල්ගිරි හදා ගන්න පුළුවන් නම් ඒක ගන්න කැමති. මේ පොල් ගහලා, පෙල් තෙල් කාලා, ඊව වැඩ කරන්න කට්ටිය කැමති නෑ. ක්ෂණික පොල්ගිරි ඉල්ලනවා, ක්ෂණික ඉන්දියාප්පන් ඉල්ලනවා. ඒක තමයි අධ්‍යාපනයෙන් අපිට දීලා තියෙන හූනියම. 18 මාසික කොස් ඉල්ලනවා. ඔක්කොම ඉක්මන් කරන්න ගිහලා ඒක ඉක්මන් මැරලා යනවා. කාවා කාපු එකට එන ගහන මැරලා යනවා. අලුත්ම නව නිෂ්පාදන කණ්ඩ නිෂ්පා අලුත් තාලයකට මැරෙන්න පුළුවන්. පරණ තාල නෙවෙයි. ඒ වාගේ අපි මේ හදිසි ප්‍රතිපල වලට ගිය මිනිස්සෙකුට මේ හිතක වික්ෂිප්ත බව සංකීර්ත බව කියන්නේ උඹට අයිති දෙයක් නෙවෙයි චිත්ත නියාමයක්. ඒක ධර්මතාවයක්. උඹෙන් ඒක නියෝජනය වෙන වෙලාවේ ඒක උඹට කිසිම අයිතියක් නැහැ. උඹට තියෙන එක එනකොට යනකොට බලන එක විතරයි. ඒක බලන්න පීතිපරණතා සම්මා සමාධිය අවශ්‍යයි. ඒක බලන්න සුඛපරණතා නැත්නම් මේ බලන බලන දේ සුඛයට හරවන බලන්න පුළුවන් සම්මා සමාධිය අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ මට්ටමට එන්නේ ඉස්සෙල්ලා සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ පීති පරණතා සුඛ පරණතා කියන හැකි සංඥාවෙන් හැකි සංඥා හුදට වර්ණගලා ඔප්නං වල කියනවා ඊගාවට උඹට තියෙනවා දැනගන්න මේ රූපේ දිගේ ගෙනිච්ච භාවනාව වේදනාව දිගේ ගිය භාවනාව දැන් මේ හිතේ හොල්මන් ටික බලනකොට පුළුවන්ද පරතෝ සංකල්පෙන් බලන්න අනුන්ගේ එකක් වගේ බලන්න. අනුගයක් කියලා බැලුවට ඒකෙන් බලන්නේ මානව මනස දිහා. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කරනකොට පුද්ගලිකව එක එක නයි කමඨාන් සුද්ධ කරනට වැඩිය පොදු කමඨාන් සුද්ධ කරනකොට එක්කෙනෙක් හරියට කමඨාන් වාර්තාව ලියලා ඉදිරිපත් කරා නම් 50කට වදිනවා. ඒකට තේරෙනවා මෙන්න මේකයි මේක බලන්න ඕනේ. අනික ඒලියන මනුස්සයාට නරක හොක්කම් කරච්චල නැතුව නෙවෙයි ඒක ලියන්නේ නැහැ. එයා ලියනවා මේ ලියන්න ඕන දේ. ලියපු ගමන් නඩුව ඇහෙනවා. ඊට පහුවෙන්ද භාවනාවට යන්නේ අර විසංජිත්ත හිතෙන්. ඉතින් ඉදිරියට යනවා. අනිත් එක්කන අර වල්පල් හැලි මේ වල්පල් හැලි දාගෙන ඔක්කොම මේකත් එක්ක පටලවා ගන්න හදනවා නඩුව ගන්නෙත් නැහැ උසාවියට. ඉතින් ඒ නිසා සාමික භාවනාවේදී කාට හරි පුළුවන් නම් එක චිත්තක්ෂණයක් ඇති වෙච්ච හැටි ඇති විදියට වාර්තා කරන්න ඒක ආර්ය ව්‍යවහාරය කියලා කියනවා. මයිසල්ලාම් බ්‍රිස්බේන් ගිය දවසේ එහෙදි භාවනා කරන්න ගියාම අපිට දවස් 3-4යි තිබුණේ. ඒ යෝගාවචරෝ ගෙදර ගිහිල්ලා උදේට එනවා. හොදෝද මඩේ ජාන් දාන જાති යෝගාවචරෝ. මහත් ඉච්චර මට අත්දැකීමක් තිබුණෙත් නැහැ. ඉතින් මන් දන්නේ දැන් කොහෙන් පටන් ගන්න කොහෙන් යන්නද කියලා. එක්කෙනෙක් දෙනෙක් කතා කළා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඕන විදිහට මේක කරන්න දියුණු කට්ටියක් තියෙනවා මේකේ ආධුනිකයොත් ඉන්නවා. ඒක නිසා අමාරු වෙයි කියලා හිතන්න එපා. කියන්න ඕන දේ කියන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මේ කාට හරි මේ සාකච්ඡාවේදී Tamange භාවනාවේදී වැටහෙන දේ නැත්නම් වැටුණා කියලා හිතන දේ ඍජුව ඉදිරිපත් කරන්න කොයි වෙලාවක හරි වෙච්ච දේ වෙච්ච හැටියට ඉදිරිපත් කරොත් ඒක මට විතරක් නෙමෙයි මෙතන ඉන්න ඔක්කොම සබාවටම තේරෙනවා කාටවත් කියන්න පුළුවන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ මමාපෑමක් නැහැ හිතලුවක් නෙවෙයි දැකපු දෙයක් කියන්නේ කියලා ඒක කමඨාන් සුද්ධ කරලා දෙන්නත් ඒක හරියට 1 1 එකතු කරපුවාම 11ද 2ද කියලා කියන්න ලේසියි නමුත් කියන දේ මායා කරනවා නම් දැනගෙන කරනවා නම් නෙවෙයි මේ හිතේ හොල්මන් නිසා එයා වික්ෂිප්ත හිත ගැන කියන්න ගියාම මේ දික්කසාද වෙච්ච ගෑණියක් කතා කරන ඔය කන බින්දම් කන මැන්දුම් කතා කතා කරන්න පටන් ගන්නවා සංක්ෂිප්ත හිත ආවට පස්සෙත් කන මැන්දුම් කතා කතා කරන මේ ඇති වෙච්ච දේ කියනකට වැඩිය ඇති වෙච්ච දේ පිළිබඳ විනිශ්චය කතා කතා කරනවා මට මේකයි වෙන්නේ මෙහෙමයි වෙන්නේ කියලා තමන්ගේ මතය ඉදිරිපත් කරනවා එතකොට අලිමතුවට හරක් කියලා අර තියෙනක තවත් අවුල් වෙනවා වෙන දේ වෙන හැටියට ඉදිරිපත් කරනවා නම් මේ වික්ෂිප්ත හිත සංකිට්ඨ හිත කියන එක කාටවත් නැති එකක් නෙවෙයි. ඒක බාර ගන්න කෙනා ඒකට පශ්චාත්තාප වෙනවා. ඒකෙන් පීඩා ලබනවා. ඒක අසහනයක් කරගන්නවා. එහෙම තමයි කවුරුත් ඉන්නේ. නමුත් කවදා හෝ සංක්ෂිප්ත හිත සංක්ෂිප්ත හිත වශයෙන් දැකගෙන ඉදිරිපත් කරන්න පුළුවන් නම් වික්ෂිප්ත හිත වික්ෂිප්ත හිත වශයෙන් දැකගෙන ඉදිරිපත් කරන්න පුළුවන් යාට තේරෙයි මම ඉන්නේ භාවනාවේදී චිත්තානුපස්සනා කොටසේදී හැබැයි ඒත් කෙලස් ඒ කෙලස් ටික තමයි එලි දක්වන්නේ මෙතන අරංගේත්‍රම් දොරට වඩවන දොරට වඩපු ගමන් කිසිම කෙලෙසයක් කෙලෙසයක් වෙන්නේ නැහැ කෙලේශයක් කෙලේශයක් වෙන්නේ වසංගණ්ඩ ගිගමන් තමයි. වසංගණ්ඩ හෝ චාටු කරන්න කියොත්. කිලේශයේ තියෙන පාහර ගතිය තමයි අපිව චාටු කරගන්නවා. ඒක ලියලා මම සුද්ධවන්තෙක් වෙන්න හදනවා. එහෙම නැත්නම් ඕනෑමට වැඩි තමන් ගැන සුවන් විවේචන කරන්න හදනවා. ඇති හැටියට දාන්න පටන් අරගත්තොත් භාවනා ජීවිතයේ මේ සංක්ෂිප්ත හිත හා වික්ෂිප්ත හිත කියන මේ චිත්තානුපස්සනාව ඊගාට පෙන්වන නැත්නම් මේ චේතෝපරිඥාණය ලබා ගැනීම සඳහා හිත යොදන මේ දේ නැතුව චේතෝපරිඥාණය ලබන්න බෑ. හිතේ වික්ෂිප්ත බව සහ සංකීර්ත බව කියන එක අඳුරන්නේ නැතුව නැත්නම් ඒව මතුවෙන මතුවෙන ලාවේ මේකයි මේ මතුනේ කියලා දන්නේ නැතුව කොහොමඩක්වත් චේතෝ පරිඥානයක් ලබන්න බෑ. එනිසා ඒව එන්නේ අමනයාට මෝඩයාට අසත්පුරුෂයාට වද දෙන්නත් සත්පුරුෂයාට යෝනිසමංශකාරය තියෙන සද්ධර්මයේ දන්නේ කරනට අමුද්‍රව්‍යයක් පාඩක්පත් වෙන්න නිසා ඒ දේවල් වල හොඳ නරක නැහැ. Taman ඒක බලන්න හැටි තමයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් වුණොත් අපි හිතනද මිත්‍ර පරිශදයක් අපිට අහු වුණා. භාවනා කණ්ඩායමක් හම්බුණා. කල්යාණ මිත්‍රෙක් හම්බුණා. ඒක හරියට කියන්න පුළුවන් කෙනෙක්. ඒ කියමන ඉතාම දක්ෂකමක් කියලා ඒක ඉස්මතු කරලා දෙන්න පුළුවන් කෙනෙක්. එතන නිකන් හිටියත් ඇති. වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති. ඒ මිනිසුන්ට දරදියක් දත් ඇති. ඒක අපේ ලොකු සාංශ කියපු දෙයක් තමයි මට මේ වැඩ කරන පිරිසක් එක්ක ඉඳ හම්බුණත් ඇති කියන්නේ. එයා ළඟ ඉච්ච සුදුසුකම් නැති වෙන්න පුළුවන්. ඒ බස් එකේ බුඩ් බෝඩ් එකේ ගියත් ඇති. මීට අවුරුදු 50කට ඉස්සලා මේ බස් එක පාර දිව්වේ නැහැ. මේව තිබුණේ නැහැ. එහෙම කතා කරන්න පුළුවන් යුගයක් අහන්න වයසක ඕන කෙනෙක්ගෙක් ඉන්නවා නම් කවදා හෝ මේ වගේ කලෙලියක් තිබුණාද කියලා භාවනාවක් එදා. මං කියන්නේ මේ මං කියන්නේ ඔක්කොම ඇත්තයි ඒක මේ සම්පූර්ණක නමුත් මේ වගේ විවේචනය කරන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන් පරිසදයක් වේදිකාවක් එදා තිබුණේ නැහැ. අද අපි ඉන්නවා ඊට වැඩිය යුගයේ වාසනාවන්ත තැනක හැබැයි අපි දැනගන්න ඕනේ ඒකට කෙලින් යන්න බෑ ඉස්සෙල්ලා අපි පීතිපරණතා විදිහට එනේනදී ප්‍රීතියක් කරගන්න භවනා පුරුදු කරගන්න එනේනදී සුඛයක් බවටපත් කරගන්න ඕනේ එතකොට එකකින් අදහස් කරන්නේ අපි කායනුපස්සනාව පිළිබඳ පරිචයක් දක්ෂකමක් ඇති කරලා තියෙනවා වේදනාව පිළිබඳව තද බල වේදනට පුද්ගල තත්වයක් නෑ එයා සුදුසුකම් ලබනවා මේ වික්ෂිප්ත හිත හා සංක්ෂිප්ත හිත ඒ වික්ෂිප්ත හිත සංකීත හිත ඒ කාමසුකල්ලිකාණු යෝගයේ සහ අත්තිකිලමතාණු යෝගයේ හේවණලි දෙකක්. ඒක නිසා වර එක හිත වික්ෂිප්ත වෙනවා ආනාපානෙටම. වර එක හිත සංකීත වෙනවා ආනාපානෙටම. ඒ නිසා මේ ආනාපාන සති භාවනා කරන කෙනාට ඒ පරමුණේම සංක්ෂිප්ත වෙන වික්ෂිප්ත වෙන වෙලාවල් තියෙනවා. වික්ෂිප්ත වෙන වෙලාව තමයි Tamanට මේ ආනාපානය කරන වෙලාවේදී වින අරමුණු ඇවිල්ලා කරදර කරනවා. ප්‍රශ්වාසය ඉවර වුණාට පස්සේ ආශ්වාසය එන්නේ ඉස්සලා හිස්තැනේදී හිත නන්නත්තර වෙනවා. මොකද කරන්න කියලා දන්නේ නැහැ. එතකොට සැකරින්ගනවා. අනිශ්චිතතාවයනෝ බය ඇති වෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. තාමත් හැබැයි යෝගාවචර ඉන්නේ ආනාපාන. මැදාරියේදී හොඳට හිත භාවනාව යනවා. ආනාපාන ගෙවිගෙන යනකොට নাනා ප්‍රකාර වික්ෂිප්ත ගතිපත් වෙනවා. ඊට පස්සේ යම් හේකින් යෝගාවචරය මේකේ හේක හැටි එහෙම තමයි. නමුත් මං සතිය අතහරින්නේ නැතුව අදිෂ්ඨානය අතහරින්නේ නැතුව ඒක තුළට හිතවිලි ටිකක් ආවත් ප්‍රස්වාසයේ ගෙවිලා ගියාට ඊගාට එන ආශ්වාසය මම ආයෙ සතිය පිහිටුන කියලා මේක අල්ලගෙන ගියාම ටික වේලාවක් ගියාම ආනාපානයේම ඉන්න ගත්තාම ඒක ඇතුලේ සංකීර්ත ගතියට එනවා හිත ගිලබයි ඒක නිසා බුදුජාණන් වහන්සේ ළඟට එන దేవතාවෙක් අහනවා කාලයකට පස්සේ මම දැක්කා නිදුකානන් වහන්සේ නමක් මේ සංසාර ගමනේ කොට වුණා කොහොමද නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ ඒකටට ගියේ මේකෙන් කියලා. ඒතර බුදුරජාණන් කියන මම සංකීර්ත හිත රාගය කරන්නේත් නැතුව විකීර්ත හිත රාගය කරන්නේත් නැතුව මම ඒකටට උණයි කියලා. දේවතා කියන මත්තන් තේරෙන්නේ ඔබ වහන්සේ කියන දෙමලේ කැමැතිද පොඩ්ඩක් විස්තර කරන්න. ඒතර කියනවා සංකීර්ත වුණා නම් මම වතුර රටට ගහගෙන යනවා. වික්ෂිප්ත වුණා නම් සංකීර්ත වුණා නම් ගිලිලා නැහිනො. මම වතුර පාට ගහගෙන යන්නෙත් නැතුව ගිලෙන්නෙත් නැතුව දීවැලේ හැටියට කපාගෙන මම ඒකට ගියා. ඒක නිසා භාවනාවක සක්මනක යම් ප්‍රමාණයකට නිතිපතා කාර්යතරණක් හදාන යන කෙනාට තේරෙනවා ඒ දීවැල් ගලන ප්‍රවාහයක් තමයි සංසාරික කියන්නේ සමන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිං නිවාරේ කියලා ප්‍රශ්නයක් අහන හැම පැත්තටම ස්වාමීන් වහන්සේ පහළටත් ගලනවා ගලන එක ඇතුළෙත් අතුරුදී වැල් ගන්නවා කොහොමනම් මේ සංසාර සාගරේ මං එකට වෙන්නද කියලා ඔය අජිතමාන පුච්චාවේ අහනවා බුදුරණවහන්සේ සඳහන් කරලා තියෙනවා මේ දීවැල් දැනගෙන සතිමත්වයක් සතිමත් වෙලා ඔබ දැනගනි මේ දීවැල් කපාගෙන යන හැටි නැත්නම් ගඟට ගිහලට පීනන හැටි පස්සේ ප්‍රඥාවෙන් තමයි මේක බැම්මක් ගහන්න පුළුවන් වෙන්නේ දිවල් නැතර කරන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන දිවල් නතර නතරන් තාලෙට ඒගොල්ලෝ විෂම තාලෙට ආවට මම ඔළුව පාත් කරගන්න නැතුව යටත් වෙන්නේ නැතුව මේක කාගෙන යන ක්‍රමයේ ඒ නිසා සංක්ෂිප්ත හිත වික්ෂිප්ත හිත කියන එක හිතේම පැතිකඩ දෙකක්. එකටම නාපිනවා එකටම නාපිනවා තිබ්බොත් උන්ද සංසාරේ මාර්ගපාක්ෂික වෙනවා. උන්ද කෙලෙස් පැත්තට යනවා. මේක දැනගෙන මම මේ කපාගෙන යන්න ඕනේ කියලා එකයි බුදුහාමුදුරෝ දෙන ආදර්ශ මේකේ ඒ එන තාලේ ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරපු ගමන් එයාට ඉන්න බෑ. වික්ෂිප්තිත ආවයි කියලා වික්ෂිප්තිත ගැන පශ්චාත්තාප නොවි ප්‍රකාශ කරන හැම වෙලාවකම එයා වික්ෂිප්ත හිත පිළිබඳව වශීතාවයක් දිනු කරනවා. දක්ෂතාවයක් දිනු සංක්ෂිප්ත හිත ආපේලාවේ පශ්චාත්තාප නොවේක හෙලි කරන හැම වෙලාවෙම සංක්ෂිප්ත හිත පිළිබඳව වශී භාවයක් දිනු කරනවා. දක්ෂ භාවයක් දිනු කරනවා. සිද්ධි වෙනවා. එතකොට යාට චිත්තානපස්සනා පියවරක් ඉදිරියට යනවා. ඉතින් භාවනා කරන හැම කෙනාම මේ දෙක එනකොට තැලෙන සැවෙන තැලෙන තැවෙන ගතියකටපත් වෙනවා. ඉතින් ඒ නිසා හරියට පශ්චාත්තාප වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට මේ හිතක ඒ පැතිකඩ ටික එක එක එක එක රංගන එක එක එක එක වෙස් බැඳිලා නතර නැතිල ගා ගන්න නැතුව මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව බලන්න බැරි ගතියට තමයි අයෝනිසමනස්කාරය කියන්නේ අයෝනිසමනස්කාරය නිසා හැම පෙරලියකින්ම තැවෙනවා යෝනිසමනස්කාරය තියෙන එක නම් ඔබ නටවා ඔබ නටන නටන පැතිකඩ මම බලාගෙන ඉන්නවයි කියලා බලන්න බලන්න ඒ හිතේ දුර්වලකම් න්‍යාය පත්‍රයක් නැති ගතිය ආණ්ඩු මට්ටු කරන්න බැරිය පාලනය කරගන්න බැරි ගතිය දකින්න දකින්න යාට තේනවා මේක තමයි බුදුහාමුදුරුව අපිට කියන්න උත්සාහ කරේ මම මේ මගේ හිත මට ඕන විදිහට තියාගන්න ඕනේ කියන කතාවක් බුදුහාමුදුරුව කියලා නෑ තියාගන්න බැරි බව බාර බාර ගන්න නම් ওই සංක්ෂිප්ත බව වික්ෂිප්ත බව ඇති කරගන්න. ඉතින් ඒක නිසා යෝගාවචරය ඉස්සරහට යනකොට දියුණු වෙනකොට මාර්ග ඥාන ලැබනකොට ඒ සංක්ෂිප්ත ගති වික්ෂිප්ත ගති නැති හිතක් ඇති වෙනවට වඩා ඒව ආවට නොසැලෙන මනසක් ඇති කරගන්න ඇති කරගන්න ඒ සංක්ෂිප්ත ගති වික්ෂිප්ත ගති වල තියෙන විකාර දර්ශන අඩු වෙන්න පටන් ගන්නවා. ඒකට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයෝ ගිහි ගිය අතරින් දවසෙත් නින්දට ගිය වෙලාවේදී උයනේ ඉඳලා ඇවිල්ලා නාටිකාංගනෝ ඇවිල්ලා නටන්න පටන් ගත්තා. ඉතින් දැන් එතකොට මේ ජීවන දර්ශනේ නාටකම දැකලා තියෙන කෙනෙක් දැන් මේ හිතත් හදාගෙන ඉන්නේ ගීගේ අතාරින්ද මේ බබා හම්බ වෙලා යශෝදරාට ඒකවත් බලන්නේ නැතුව මේ ඉන්නේ. එතකොට මේ නාටිකාංගනාව නාටික නටනකොට ඉතින් සිද්ධාර්ථ කුමාරට මොකුත් කරන්නත් බෑ මොකද සුද්ධෝදන රජුරෝ එවන මාර දූතිකාව නමේ නටපන් කියලා. මෙයා කෙරුවේ පිටිපැත්තට ඇල්ල නිකන් හිටියා. ඉතින් පිටිපැත්තට නැටුවට හැරුණාට පස්සේ එකම ප්‍රේක්ෂකයා හිටියේ උන්දත් නැත්තම් දැන් නාටිකාංගනාව මොන කාට පෙන්වන්නද මේ උසුළු විසුළු ටික. ඉවරයි නාටකම ඉවරයි. ඊට පස්සේ සංගීත භාණ්ඩම උඩම වැටිලා කෙල වගුරුවාගෙන නිින්ද ගොරවන කොටයි උන සිද්ධාර්ථ උඩ අනිත් පැත්ත අල්වන්න ඕන්න දැන් නාටකම පේ. අර මොන රට කොට පස්සේ එළිය වගේ දැන් නාටිකාංගනාවගේ පස්සේ එළිය. ඔయిత උඩින් තමයි ගිහිල්ලා ගී කියත හැකි. නිසා නාටකම රස වින්දනම් රාහුල කුමාරයා වෙනකොට තව පුංචි කුමාරෝ තුන් හතර දෙනෙක් ඉන්න තිබ්බා සිද්ධාර්ථ කුමාරයාට. නමුත් මේක නටන්න ඇරලා සීතල වුණාට පස්සේ බැලුවට පස්සේ පේනවා කුමනේ නැටුම් කිලි කවට සිනාදා. කාටද පුළුවන් මේ වගේ උත්කෘෂ්ටවන් නාටකමත් තියේදී පිටියේ දිහා බලන්න. එහෙම නැත්නම් මේ වේදනයිදී සද්දේදී හිතවිලියේදී මූල කර්මස්ථානයේ දිහා බලන එක තමයි ওই වෙලාවේ පිටියේ දිහා බලන ඉන්නවා වගේ. ඒකට මේගොල්ලෝ එහෙම පාණ්ඩ බිම දාලා බුදිය ගන්න. අඟුලිමාල පිටිපස්සෙන් එලවගෙන එනකොට හිතපිය මහාන කියලා බුදුජානක වහන්සේ කිව්වේ මන්න නතරන අපිට පුළුවන් නතර වෙන් කියලා. ආයුධ සේරම බිම දාලා ඇවිල්ලා වැන්දා. දේහන පීච රජුරෝ දැක්කට පස්සේ තිස්ස කියලා කතා කරා. ඒ කතාවටම ආයුධ සේරම බිම දාලා ඇවිල්ලා වැන්දා. ආන්නේ වගේ මේ වික්ෂිප්තකමට නටන්න දෙන්න සංක්ෂිප්තකමට වටන්න දෙන්න නොදැක්කා වගේ ඉන්න. මම දැන් පිටිදී හැරෙනවා කියලා. එහෙම නැත්නම් මේ වෙලාවේ සංක්ෂිප්ත හිත වික්ෂිප්තයේදී මම ඉන්නේ ඉරියව මට පේනවද? මගේ මූල කර්මස්ථානයේ පේන දෙයක් හරිද කියලා බැලුවොත් මේ දෙන්නගෙම නාඩගම් කටේ තියෙන නරිවන්දන් පුරා පල්ලෙන් බහිනවෝ කියලා නාඩගම් ඔක්කොම නතර. ඒ එතනදී අවධානය මේ නාඩගම් ඔක්කොම නටද්දී තමන්ගේ ക്ഷേම භූමිය අඳුරනකම තමන්ගේ නිර්මල තන දාන්න ගතිය නික්ලේශිතන දන්න ගතිය අරමුණු දන්න ගතියනේ අපිට තියෙන එකම ආරක්ෂාව බුදුහාමුදුරුවෝ නැහැ නේතන ඒ අරමුණට හිත දාන්න පුළුවන් නම් මේගොල්ලෝ මේ උඩ දාද්දි වට්ටක නැතුන් නටද්දි උඩට නැතුන් නටද්දි පහතට නැතුන් නටද්දි ಭಾರತ නාටකම් නටද්දි අරමුණ දිහා නිකම් බලන්න ඉන්න පුළුවන් නම් මේ නාටකම් ඔක්කොම බයි. ඒ නිසා නාටකම නැති වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ දෙපැත්තක් වෙනවා එකක් දැක්කට නොදැක්කා වගේ ඉන්නවා දෙක එහෙම නොදැක්ක වගේ ඉන්නකොට මේ නාඩගම් වලත් තියෙන උසුළු විසුළු ඒ විචිත්‍රතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ඒක න්‍යාය ධර්මයක්. ඒ නිසා නාඩගම නතර කරුවට ඒක හරියන්නේ. ඒකට අපි හිත හැදෙන්නේ නැහැ. අපිට කියන්නේ නාඩගම නටපන් මම මගේ ආරක්ෂක භූමියට ඒක යොදාගෙන ඉන්නේ. මම මගේ මූල කර්මත්තාන ඉතින් නතර කරන්න කියන්නත් එපා. අපුඩි ගහන්න යන්නත් එපා. ඕනේ නැටිල්ලන් නටපොදු. ඒ නැටිල්ල බලන්නේ මගේ හිත අල්ල ගන්නයි. මගේ හිත වගල ගන්නයි. මගේ හිත දැපෙන දමා ගන්නයි. ඒක නිසා අර කැරිබියන් කටක ඉන්න මිනිස්සෙක් කියනවා ඔය අපි කියන අසහනි ඔය අපි කියන ආතතිය අපි කියන මේ වහකණ්ඩ හිතන ගතිය ඒවා ආකල්ප කියලා නේ කියන්නේ ඒවට මගේ හිත නැතුව ජීවත් වෙන්න බෑ ඒක කොහෙන් හරි ඇවිල්ලා හිතකට එල්ලෙන්න හදන කූඩැල්ල වගේ නමුත් මගේ හිතට පුළුවන් ඉව නැතුව ජීවත් වෙන්න. ඒව ආවට මම බැලිය යුතු දේ දන්නවනම් බුද්ධ ධම්ම සංගතිය බලනවා වගේ මම හිතගෙන ඉන්නවනම් මම ඉන්නේ ඉරියව්ව දිහා බලනකොට මේ එකටවත් ගෙට ගවදින්න බෑ. මම හිතගෙන ඉන්නකොට මේ පොළවේ කකුල් දෙක වැදිලා තියෙන හැටි දන්නවනම් ඔය එකටවත් ගෙට ගවදින්න බෑ. මම සක්පම් කරන වෙලාවේදී වම දකුණ දකින්නවනම් ඔය කිසිම ආකල්පයකට ගෙවදින්න බෑ. මම ඉඳගෙන ඉන්න වෙලාවේ ආසත් ප්‍රසාස්තික දකින්නවනම් ඉඳගෙන ඉන්න ඉරියවට යන්න පුළුවන් නම් මේ එකටවත් එන්න බෑ. අපි මෙව්වට ආරාධනා කරලා අර අරමුණ පාව දෙන ගතියට දෙන සාපේ තමයි සංසාරේ කියන්නේ. අපි දන්නවනේ මේගොල්ලෝ කොච්චර නැටුවත් මම්මගේ හිතේ දාගෙන තියෙන නිර්මල භූමියට, ക്ഷേම භූමියට, නික්ලේශී භූමියට කියලා ඒක තමයි අපිට අම්මා අප්පා නොදී බුදුහාමරෝ දීපු දෙය. ඒක තමයි අපිට ඔය එකම ශිල්පිකින් සල්ලි වලින් හම්බ කරපො නැති අර්ශාදේ. ඒ නිසා ඒකට හිත යොදනකොට මේ වික්ෂිප්තකම සංක්ෂිප්තකම නැති වෙනවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ තියෙන දුක් දෙන ගතිය, හිතට දුක් ගන්න ගතිය, හිත කරදර ගන්න නැතුව ඉන්නවා කියලා වචනක් තියෙන්නේ. මේන මේක ඒක හුඟ දෙනෙක් හිතන්නේ කැක්කමක් නැතිකම හැඟීමක් නැතිකම මොනවා කෙරුවත් ගණන් ගන්න නැතුව ඉන්නවයි කියලා ඒගොල්ලෝ හිතනවා ඒක මේ කරුණාව නැතිකමක් මෛත්‍රිය නැතිකමක් එහෙම නැත්නම් හිතේ ලෙන්ගතුකම නැතිකම කියලා. ඉතින් ලෙන්ගතුකම තියෙනකොට කියන දෙන්නේ හිත හොඳ හම්බන්ඩි හැමදාම බඩින් කියලා කතාවක් තියෙනවා. දෙකක් නැහැ. ඔක්කොටම yes yes කියන්නේ කිව්වොත් හැමදාම දරු බඩක් තියාමයි තියාගෙන ඉන්න වෙන්නේ. ඒ නිසා ඔය හිතෝ ධම්මණ්ඩිලාට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. යෝගාවචරය දැනගන්න ඕනේ. තම මං අරසයි. ඔය ඔක්කොම තියෙද්දි මම මගේ මූල කර්මතාන්ට අරසාව දීගෙන ඉන්න නැත්නම් නානා ඍතු වේසමව උසුළු විසුළු පාගන ඉඟිබිකි පාගන මේ නානා ප්‍රදේවල් එනවා. එනකොට හිත දාන්න ඕන තැන දන්නවනම් ඒකෙන් අදහස් කරන්නේ මෙවට හිත නොදා සිටීමට දෙමිය යුතු තැන දාන්න. ඔච්චරයි සාසනය කියන්නේ. මේ මොන දේ ඇවිල්ලා කරදර කරත් ඒ වෙනුවට මගේ ക്ഷേම භූමිය මම දන්නවා ආරක්ෂක තැන දන්නවා නිර්මල තැන දන්නවා නික්ලේශී තැන දන්නවා නම් තේරෙයි මේ ക്ഷേම භූමිය කවදාවත් මම පාවා දෙන්නේ නැහැ මේ මේ නිර්මල තැන මම කවදාවත් පාවා දෙන්න මගේ තියෙන පාහරකමට මේ චිත්තානුපස්සන දන්නේ නැතිකමට මේ උසුළු විසුළු පාන දේවල් වලටම ඉඟි ඉඟි පාණ්ඩ ගිහිල්ලා මම මේ අහල යන කුණු ඔක්කොම ඩොක්කේ දාගන්න නිසා චිත්තානපස්සනාව බannකොට ලෝක ජනතාව දිහා සත්තු සර්පියෝ දිහා පුදුමාකාර අනුකම්පාවක් ඇති වෙනවා කොහොම කරන්නද මොකද එයා ඉල්ලගෙන ගන්නෙම Tamanට වද දෙන දේ කෙලෙස් උපදවන දේ හිතට හික්ෂණයක් නැති වුණා නම් දුවන්නෙම වැඩියෙන් කෙලෙස් උපදින තැන ඒක පිළිබඳව කිසිම දෙකක් නැහැ අශික්ෂිත හිත ඒකත් වෙනවා ඉස්සරට අසමාහිත හිත සමාහිත හිත කියලා. අශික්ෂිත හිත වැඩියෙන්ම කෙලස් තැන උපදින්නට දුවන. ඒක වළක්වන්න ගියාම අර බල්ල කසුචි ටිකක් කන්න යනකොට දන් වලින් අදින්නේ මහත්තයා. බල්ල දන් වල තියෙනකන් මහත්තයට වයින්. දන් වල කඩාගත්තොත් තු යන්නේ කොහටද? කෑවේ නැත්තම් අර අසුචි ටික ඉඹල හරි එන්න ඕන ලූට නැත්තම් ඉසේකක් කොමයි. බල්ලගේ හැටි එහෙම තමයි. කබරයාගේ හැටිත් එහෙම තමයි. ඒ වගේ මේ අපි ලස්සනට සුදු ඇඳගෙන බාපණ දාගෙන සිල් ඇඳගෙන සිවුරු ඇඳගෙන හිටියත් ඇතුලේ තියෙන හිත කිසියම් චාරයක් නැති එකක්. අපි ඒක හෙලි කරන්නේ සද්දත් මේ ඉස්සරහන. ශ්‍රද්ධාවෙන්නේ, සීලෙන්නේ, සතියෙන්නේ. ඒකට අපි වගේම අනිකුත් සිවොින්න කැමැති කට්ටිය තියෙනවා. ඒක වසංගලා කරන්න දෙයක් නැහැ. හිතේ වික්ෂිප්ත ගති, සංකීර්ණ ගති එනවා. ඒ එනේන දේ එනේන විදියට කියනවා අතිශෝක්තිය දාන්නෙත් නෑ අව탁සිරු කරන්නෙත් නෑ එතෙන්ද යන්න අපි නිතරම සබ්‍රක්‍මචාරින් වහන්සේලා විශ්වාස කරන්න ඕන බුදු ආමඳුරවා ඒ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ කණ්ණාඩිය තමයි මගේ චිත්‍ර පේන්නේ ඒ අත්තන්න වසන් ගන්න බෑ කාම ලෝකේ කියන්නේ තන්නේ කර වැසැඟිල්ල සම්පූර්ණ භූමිකා රංගපෑමක් තියෙනවා මේකෙදි සමහර වෙලාව රංගපාන්න හදනවා නමුත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා යථා භූත ඥානයට ගරු කරනවා නම් ඒ ඔක්කොම මේ නාඩගම් හැලෙන්න පටන් අර ගන්න එක තමන්ගේ සිද්ධ වෙන සමාජයේ සිද්ධ වෙනවා. ඒක නිසා මේ වික්ෂිප්ත සංකීර්ත හිත අද ලෝකේ විශාල අසහන ඇති කරලා තියෙනවා. නමුත් භාවනා කරන යෝගාවචරයක භාවනාවට පොහොරක් කරගන්න. එනේන වෙලාවේ ඒකට හිත දාලා මේ ඇවිල්ලා තියෙන සංක්ෂිප්ත සංකීර්ත හිත, මේ ඇවිල්ලා තියෙන වික්ෂිප්ත හිත කියලා තේරුම් අරගන්නවා ඒක වික්ෂිප්ත හිත කියලා කියන්නේ වික්ෂිප්ත වෙලා විසිරිලා අන්‍ය වීත වෙලා මීමැති පොදියක් ඇවිස්සුනා මගේ යන හිත සංකීර්ණිත කියන්නේ එක්ක ලීන ගතියට එක්ක තීන මිදෙට ඇවිලා එහෙම බටර් ටිකක් ගුලි වුණා වගේ ගුලි වෙන්න පටන් ගන්නවා ඒක මේ කාටවත් කෙලෙසයක්වත් පිනක්වත් නෙවෙයි හිතේ හැටි ආන්න ඒක විස්තර කරන්න පුළුවන් නම් එදාට තේරෙයි මම මේ මනුස්සකමෙන් වැඩ ගන්නවා හිතෙන් වැඩ ගන්නවා කියලා මිසක් අනේ නොදකින් මෙච්චරත් ලස්සන භාවනා කරද්දී හිත වික්ෂිප්ත වුණානේ අනේ මෙච්චර පිං කරලා භාවනා කරද්දී සංකීත වුණානේ කියලා මේක අයිතිවාසිකම් කියන්නේ. ඒක බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේ වාක්‍යයට ගන්නෑ මම උඹලට කියලා දෙනවා ඒක උඹලට මට කරලා දෙන්න බෑ. ඒක තමන්ම කරලා අරිය පරිේශණය කරලා අත්හදා බල දැනගන්න ඕනේ. ඒ දැනගත්තාම ලැබෙන ලාභේ තමයි මේ හිතක වහා වෙනස් වෙන සුළු ගතිය එතන ලුහු ලහු පරිවර්තක ගතිය තේරෙනවා ඒකට හොඳට දැනගන්න පුළුවන් ලක්ෂ කෝටි වාරයක් කරනකොට මයිලඟ ඉස්සරහින් එකන භාවනා කරන කෙනෙක් උනත් නැති උනත් එයාගේ හිත වැඩ කරන්නේ ඔහොමම තමයි මේක හොඳට තේරෙනවා ඒ භාවනා කරන කෙනා හෝ නැති කෙනා කරන වැඩ පොඩි දරුවන්ට හරිම ලස්සනට තේරෙනවා මේ යන්න හදන්නේ මොකාටද කියලා. එයාට ඒක කියාගන්න බෑ. මොකද එයාගේ හිත බොහොම පිරිසිදුනේ තියෙන. එයාට මොනවක්වත් පේන්නේ නෑනේ. මේ අම්මලා තාත්තලා හෙළුවෙන්නේ නගලන්නේ. මේ පොඩි දරුවෙක් ඉන්න බව කාටවත් තේරෙන්නේ නෑනේ. ඒ දරුවා බලන්නේ ඉන්නේ අමුතු කණ්ණාඩියක. ඉතින් අන්තිමට ඒ ලතුවට තේරෙන්නේ හරි වැරදි මොකද්ද කියලා. අන්තිමට ඌත් ඒ නාඩගම නටන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ හිතත් යම් වෙලාවක ලදරු මනසකටපත් වුනොත් කෙලෙස් නැත් තත්වයකට අපි මේ නටන නාඩගම ජීවිතේ පුරාවට මේ අපි වට කරගෙන ඉන්න කට්ටකේ නාටකම දකින්නකොට පේනවා ආය වෙනම ටෙලි ඩ්‍රාමා බලන්න ඕන කමන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ටෙලි ඩ්‍රාමා එකක් තමයි දුවන්නේ. කොද්දම අධ්‍යක්ෂණයක් තියෙනවා. ඉතාමත්ම තාත්වික රංගපෑම් තියෙනවා. තෑගි දෙන්න වටිනවා. හැම කෙනාම තමන්ගේ රෝල් එක ලස්සනට කරනවා. එතකොට තේරෙනවා මේකට කටුකහේ කටූල් කරන කවුරක්වත් නටන්න ඕනේ නැහැ. ඒකේ හැටි. නමුත් බුදුහාමුදුරේ ඒක දැකලා මේ සංසාරේ කටුකකම මේකේ ඝෝරතර ගතිය මේ හිත දිහා පරිබාහිර කෙනෙක් වගේ බලන්න පටන් අරගත්තා එයාට තේරෙන පටන් ගන්නවා මේ සංකීර්ත විකීත එතකොට තේරෙනවා මේ හිතක් අරමුණකට දන්න තැනක අපි දන්න භාවනා ආරම්මණයක තියෙන තාක් මහගත හිතක් පහන අරමුණේ පණින්නම හිත දඟලන්නේ කුඩල්ල කොට තිබුඩ තිබ්බා වගේ ඒක අමහගත හිතක් කාමෙටමයි ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් බටේර මානසික විද්‍යාව හදානකොට කිව්වා ඕනම කෙනෙකුගේ සම්පූර්ණ චරිතයේ ලිංගිකත්වය හරහා විස්තර කරලා දෙන්න පුළුවන් කියලා. හැම කිනාම මේ දහංගට දාන්නේ ಜಾතිය බෝ කිරීමේ ප්‍රශ්නකට කියලා. ඒක නිසා ඔක්කොම ලබින්න පටන් ගත්තා මේ යුදෙව්වෙගේ කාම ප්‍රලාපයක් කියලා බටේර මානසික විද්‍යාව. බුදුරජාණන් වහන්සේම කාමේ දැම්මේ නැහැ. බුදුරජාණන්සේගේ අපේ හැසිරීම පෙන්නකොට සෙක්ෂුවැලිටි පෙන්වන්නේ නැහැ සෙන්ෂුවැලිටි පෙන්වන්නේ ඉඳුරම් පෙන්වීම කියලා බුදුහාම ටිකක් නම්බුකාර තාලට මේක පෙන්වනවා. අපි කරන සාධාරණ අසාධාරණ යුක්තිය පසින් දෙලීම් හේතු කරුණු දැක්වීම සියල්ලම මේ ඉඳුරම් පෙන්වීම සඳහා කරන්නේ. ඒ සඳහා කාටවත් කවුරුත් කියලා දෙන්න ඕනේ යම් ව්‍යාවක යෝගාවචර තියෙනොත් මේ ඉඳුරම් පිටවීමත් මිනිස්සයයි තිරිසනයි දෙන්නම සමානයි. මනුෂ්‍යයාට මහග්ගත හිතක් ඇති කරන්න පුළුවන් මහග්ගත හිතක් ඇති කරොත් උත්තරී මනුෂ්‍ය ධර්මයකට යනවා ඒ නිසා අරමුණක හිත පවත් ගන්න ඕනේ අරමුණ බුදුහාමුදුරුවොත් එක්ක එකඟතාවයක් ඇති වෙච්ච අරමුණක් වෙන්න ඕන නැත්තම් කය වෙන්න ඕන කයේ හිත පවත්නවා නම් මහග්ගත හිතක් කියන එතකොට කාම තණ්හාවෙ නෙමෙයි හිත තියෙන්නේ රූප තණ්හා අරූප තණ්හා කියන දෙකේ නැත්තම් කාම භව තණ්හා විභව තණ්හා දෙකේ කොතනක හෝ හිත භවතණ්ණා විභවතණ්ණාවේ පවතින රූප රාග රූප ධාන අරූප ධාන දෙකේ ඉන්නවනම් පිරිතුන මහග්ගත හිතක් උත්තරී මනස ධර්මයක් කියලා. ඒ වෙනුවට අමහග්ගත හිත කියලා එකක් තියෙනවා. නිටතරම කාමේ. ඒ නිසා අපේ හිත දවසකට දැන් යෝගාවචරයට බලන්න පුළුවන් කොච්චර වෙලාවක් අරමුණක රඳිලා හිටනවා. ඉරියව්වේ හිටිනවා. කොච්චරක් පිටපයින්නවා. ඉතින් ඇත්ත වශයෙන් කියනවා 95කට වැඩිය පිට බැලලා තමයි තියෙන්නේ. නමුත් අඩු ගානේ යෝගාචර දන්නවනම් මේ මා ඒ වෙලාවට පශ්චාත්තාපේ වඩන කල යුත්තේ මොකද්ද? නැවත නැවතත් ගෙනලා අරමුණේ තියෙන එකයි. ඒකයි අනුග්‍රහය. ඒකයි මගේ යුතුයකම යෝගාචරකම කියලා. මට ඊට වැඩි තව එක චිත්තක්ෂණයක් මේ මහග්ගත தත්ත්වයේ හිත පවත්වන්න පුළුවන් කියන එක නිවන නෙවෙයි. හැබැයි එතකොට කාම ලෝකේ නැති බව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි අපි කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ මේ කාම ලෝකෙට හිත ගියේ ගැන කතා කරන්න කමටහන් සුද්ධ කරන්න ඕනේ කොච්චර වෙලාවක් මගේ හිත අරමුණේ පවත්වන්න පුළුවන් වුණා. ශක්මනේදී අර පරියංකේදී එදින්දා වැඩවල කියලා බැලුවොත් ඒක බුදුරජාන් වහන්සේගේ විශ්වාසයක් තියෙනවා. අවංකව උත්සාහ කරන කෙනාට හැමදාම පරියංකෙන් පරියංකයට සක්මණේ සක්මට ඒකාන්ත දියුණුවක් තියෙනවා. හැබැයි ඒ ඒ දියුණුව කියන පැත්තෙන් බලන්න ඕනේ ප්‍රශ්නදියා. කමඨාන් වාතාව ඉදිරිපත් කරන්න ඕනේ හරි ගිය තැන. වැරදිච්ච තැන ලිව්වනම් හොඳ ගොඩ ගන්න බෑ. හරි ගිය තැන ලිව්වනම් අපිට පේනවා වැටි වැටි වැටි වැටි නැගිටින ගතිය. මහත්ගත පැත්තට දුවන ගතිය පේනවා. ඉතින් අපි පුංචි කාලේ තිබුණේ මෙවුව මේ කාලේ කරන්න බෑ කියන කතාව. භාවනා කරන්න බෑ, ගුරුවරු නෑ, මොකුත් නෑ. දැන් අද තියෙනවා ඊට වඩා වෙනස් කාලයක්, වෙනස් යුගයක් ඇවිල්ලා යම් යම් මේ ගීකේවල වල ඉන්න ඇත්ත පවක්. මේ මහග්ගත හිත ධානා මට්ටමකට ගත්තේ නැතුණාට තියෙන දෙයක් අත්විඳින්න පුළුවන් කියලා දැකලා තියෙනවා. එතකොට ඒක දකින්නේ අමහග්ගත හිතට සාපේක්ෂව. මේ දෙක යෝගාවචරයට හරි වාසියට හිටිනවා. සංසන්දනාත්මකව මහග්ගත හිත පැත්තට අරමුණේ හිත පවතින ගතියට ඉරියව්වේ හිත පවතින ගතියට දේශ මාත්‍රයක් අබෑට පියල්ලක් තරම් ඉස්සරහට යනවනම් අන්න ඒකට අනුග්‍රහ කරන්න තමයි අපි මේ වගේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන සිල් රැකගෙන මේ වගේ වෙනම රිදි જાතියක් ඇඳගෙන වෙනම කවුරු හරි දෙන බතක් කාලා මේ කටයුතු කරන්නේ ඒ ටික විතරක් ඒ ඉදිරියට යන ටික විතරක් දැනගෙන ඒකට උදව් කරන්න පුළුවන් නම් අපි ඒකට ශාසනය කියලා කියනවා මේක බුදුහාමරගේ ශාසනයක් නැති කාලේ කරන්න බෑ කෙනෙකුට හිතෙන්නේ නැහැ මේ ශිල්පේ නෑ. ඒ නිසා ශාසනය කියලා කියන්නේ යන ටික. ඒ නිසා ඒ ටික පිළිබඳව පීචිය පරණය කරගෙන පීචිය පැතිරෙන තාට වැඩ කරන එකට යෝගාවචරයි කියනවා. වර්ධින දේවල් ගැන චර්චුරු ගන්න මනසයට ඉති වෙන මොකක් හරි නමක් දෙන්න වෙනවා. නැත්තම් මේ දේ සුඛයට හරවගෙන යන කෙනාට මේ හිතක ඉදිරි පියවරට යන්න පුළුවන්. ඒ නිසා හුත්තට මතක තියාගන්න මේ මහග්ගත හිතක මහග්ගත හිත උප්පත්තියම අපිට හම්බෙච්ච තෑග්ගක්. අමාග්ගත හිතත් ඒ මල්ලෙම තිබිච්ච එක. අපි කාටද කඩුව දෙන්නේ කාටද කොපුව දෙන්නේ කියන එක ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මේ මහග්ගත හිත කියන අරමුණක හිත ඉරියව්වේ හිත වැඩි කර ගැනීම සඳහා උනන්දු වුණොත් ආයේ කාටවත් ශිල්ප ක්‍රම උගන්වන්න ඕනේ හැම කෙනාටම ඒ දේ කරන්න ඕන දේ මේක කියලා දන්නවනම් ක්‍රමශාවිදි ලක්ෂිකුත් එකක් තියෙනවා. අබෞද්ධයෝ බෞද්ධයෝ ගෑනුවෝ පිරිමිය පැවිදිව පැවිදි කතා මේකේ නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ චිත්තානුපස්සනාවට නැත්තම් චේතෝපදී ඥාණයට හිත දාගෙන මහග්ගත හිත පැත්තට තල්ලු වෙන විදිහට අමහග්ගත හිත ගැන කතා නොකරන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක නා ඉන්නේ ඉන්නේ ඉන්නේ මේ මනුස්ස ජීවිතේ මනුස්ස කය වැඩි වැඩියෙන් ක්‍රියාවත් කරන්න පටන් අරගන්න බෑ අමහග්ගත හිතවත් මහග්ගත හිතවත් නෙවෙයි නිවන කියන්නේ මේ දෙක මැදින් යන ගමනක් අපි බලමු හෙට මේ හදාගත්ත පරිසරයේ මතින් කෙපල මතින් අපි මේ ඉදිරියට තියෙන මේ චේතෝපරිය ඥානය සම්බන්ධ කරගෙන තියෙන එහෙම නැත්නම් චිත්තානුපස්සනාව සම්බන්ධ කරන තියෙන මේ චිත්ත tattwa තේරුම් කරගන්න මේ තාක්කල් ඉදිරිපත් කරන ලද මේ කරුණ නිසා තමන් කරගෙන යන වැඩේ තවත් තමන්ගේම හිත පරතෝ සංකල්පෙන් වින කෙනෙක් බලන්නාසේ බලලා ඒක පරිශ්‍රයට ලක් කිරීමේ ආර්ය පරිශ්‍රණ කිරීමේ යෝනිසෝ මනස්කාරයේ පිට හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනාව අද දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා